පවත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදංසා ධම්මත් සවන කාලෝ අයං භදංසා ධම්මත් සවන කාලෝ අයං භදංසා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං කෘතයා සම්භවේසීනං වා අනුග්ගාය කතමේ චත්තාරෝ කබලින් කාරෝ ආහාරෝ ඕලාරිකෝ මා සුකුමෝ මා පස්ස ဒ ුතිය මනෝ සංචේතනා තතියා විඥානං චතුත්ථං ඉමේකෝ බික්කවේ චත්තාරෝ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහායාති පින්වත්නි අදත් මේ උතුම් පොය දවසේ හෝය ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බණහන පිරිස නිතර බණහන ඒ වගේම ධර්මයේ පිළිපදින පිරිසක් ඒ නිසා ධර්මාමෝදයක් කරන්නට අවශ්‍ය නැහැ හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ඒ ධර්මයට අනුව කටයුතු කරලා තමන්ගේ සමාධි දර්ශනා ආදී ගුණ වැඩි දියුණු කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕනේ අද ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ උත්තමංස සූත්‍රය කියන මේක ඊටාම වැදගත් භාවනාවට සම්බන්ධ ඒ වගේම ටිකක් ගැඹුරින් තේරුම් ගත යුතු සූත්‍ර දේශනා මේ ධර්ම දේශනාව කිරීමට බුදුරජාණන් වහන්සේට යම්කිසි අදහසක් පහළ ඒ කාලේ මේ සමහර නවක පැවිද්දෝ ප්‍රත්‍යවේක්ෂා නොකොට මේ සිව්පසේ පරිභෝග කරනවා චීවර පිණ්ඩපාත සේනාසන විලාන ප්‍රත්‍ය කියන මේවා සිහිනුවණින් යුතුය ඒවා කරන්නේ නැතුව ඒවා පරිභෝග කරනවා විශේෂයෙන් මේ දානේ පිළිබඳව තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ හිතුවේ භික්ෂූන් වශයෙන් දානේ වළඳනකොට ඒ පිළිබඳව මෙනෙහි කළ යුතු ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදා මම මේ දානේ වළඳන්නේ කෙලිසෙල්ලම් පිණිස මේ ශරීරයේ ලක්ෂණ කර ගැනීම පිණිස ඔය මල්ලව පොර කරන අය වාගේ මද වඩා ගැනීම පිණිස මේවට නෙමෙයි මේ ජීවිතයේ පණ රැක ගැනීමට සීල සමාධ්‍යාදී මේ බ්‍රහ්මචර්යාව පුරා ගන්න බඩගින්න නැති කරන්න ආදී වශයෙන් මේන් ලබන ප්‍රයෝජන සලකලා ඒව වළඳන්නට ඕන. ඉතින් මේ නවක පැවිද්ද ඒවා කරන්නේ නැතුව නුනුවණේ අයෝනිසෝ මානසිකාර්යයෙන් ඒ කටයුතු කරනවා බුදුරජාණන් වහන්සේට දකින්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ආහාරය කියන එකට සදින් විනය නීතියක් පනවන්නත් බෑ. භික්ෂූන්ට මේ ගැන හිතන්නට යම්කිසි දේශනාවක් කරන්නට ඕනෑ කියලා තමයි මේ පුත්‍ර මාංශෝපම සූත්‍රය දේශනා කර වදාළ බුදුරජාණන් වහන්සේ වදාරනව සත්තාරෝ මේ භික්කවේ ආහාරා භූතානං වා සත්තානං ත්‍ත්‍යා සම්භවේසීනං වා අනුග්ගහ මහණෙනි මේ භූතයන්ට සත්වයන්ට සම්භවේසීන්ට අනුග්‍රහය ලැබෙන ඔවුන්ගේ පැවැත්මට හේතු වන මේ ආහාර හතරක් තියෙනවා කියලා මුලින්ම මාත්‍රකාව ලැබුවා. භූත කියන්නේත් මේ ඉපදිච්ච අය, සත්ත්ව කියන්නේත් ඒ අයම තමයි. සම්භවේශය කියන්නේ ඉපදීම අපේක්ෂාවෙන් ඉන්නා. දැන් බිත්තරක බිත්තරයක ඉන්න සතා ඇතුළේ ඉන්නතුරු අසම්භවේසු. බිත්තර කටුව කඩාගෙන එළියට ආවහම භූත වෙනවා, සත්ත්ව වෙනවා. අන්නේ විදිහට. ඉතින් අපි මේක සරල වශයෙන් සත්වයන් කියලා අරගන්නවා කාටවත් තේරුම් ගන්න පහසු ආකාරය. මහණෙනි මේ සත්‍යයන්ට අනුග්‍රහය ලැබෙන සත්වයන්ගේ පැවැත්මට හේතු වන ආහාර හතරක් තියෙනවා. ඒ ආහාර කියලා කියන්නේ මේ සාමාන්‍ය ජනයානම් කනබන දේමල් වලට ආහාර කියනවා. ඒවටත් ආහාර කියනවා. නමුත් ආහාර කියන්නේ තවත් තේරුමකින් තමයි මේවා. ඒ ගැන අපිට පසුව තේරුම් කරගන්නට පුළුවන්ද? මහණෙනි මේ සත්‍යයෙන්ගේ පැවැත්මට හේතු වන ඔවුන්ට අනුග්‍රහය ලැබෙන ආහාර හතරක් තිබෙනවා. හතමේ චත්තාරෝ කවර ආහාර හතරක්ද? කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ ඕලාරික වූ හෝ සියම් වූ හෝ කබලින්කාර ආහාර. මේ කබලින්කාර ආහාරය කියන්නේ මේ කඩලා කන දැන් අපේ මනුෂ්‍ය ලෝකය ගැන බැලුවහම බත්මාන ව්‍යංජන ආදී අපි ගන්න ආහාර. ඒකට තමයි කබලින්කාර ආහාරය කියලා කියන්නේ. මේකේ ඕලාරික සුකුම බවක් තියෙනවා. දැන් මිනිස්යන්ගේ ආහාර ඕලාරිකයි දෙවියන්ගේ ආහාර සුකුමයිසියෝ අන්නේ විදියට තමයි මේ ඕලාරික සුකුම බව ඇති වෙන්නේ. කබලින්කාර ආහාරය කියන එක පළවෙනි අංක. කොට කබලින්කාර ආහාරය කියන්නේ මේ අපි කන බොන බත් මාළු ව්‍යංජන ආදී දේවල්. මේ ආහාර කියන තේරුම ඔය කියන බත්මාල ව්‍යංජන ආදීටම කියන නමක් නෙමෙයි. ඵලං ආහාරතිති ආහාර. යම්කිසි ප්‍රතිඵලයක් ගෙන දෙන නිසා තමයි ආහාර මොනවද ලබා දෙන ප්‍රතිඵලය? දැන් කබලෙන්කාර ආහාරය කියන එක අපි කන බොන දේවල් වලින් ප්‍රතිඵලයක් ලබලා ඵලයක් ලබලා දෙනවා. ඒ ඵලය තමයි ඕජට්ඨමක රූපය කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වරණ ගන්ධ රස ඕජා කියන මේ අට එකට කියන ඕජට්ඨමක රූපය අපි ගන්න ආහාර වලින් නිපද වෙන්නේ මෙන්න මේ ඕජට්ඨමක රූපය තමයි. එතකොට මේ බත්මාන ව්‍යංජනාදී ආහාරවලට කියනවා ආහාර කියන නමය දෙනවා මේ ඕජට්ඨමක රූපේ නැමැති ප්‍රතිඵලයක් ලබා දෙන නිසා. දවස ගානෙම අපේ මේ ශරීරයෙන් ගෙවි යන්නේත් ඕජට්ඨමක රූප තමයි. ඒ ගෙවි යන්නේවට අපි අලුතෙන් උපද්දවලා දෙනවා. ඒක කෙරෙන්නේ කබලින්කාර ආහාරය කියන අපි කන බොන මේ මත්බාල ව්‍යංජන ආදී දේවල් නිසා මේක තමයි පළවෙනි ආහාරය කබලින්කාර ආහාරය ඒකෙන් ගෙන දෙන ප්‍රතිඵලය තමයි ඕජට්ඨමක රූපේ කියන්නේ පස්ස ဒ ුතිය ස්පර්ශයේ මේ දෙවෙනි ආහාරය ස්පර්ශයෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද වේදනා නැමැති ප්‍රතිඵලය ලබලා දෙනවා. ස්පර්ශය නිසා තමයි වේදනාව පහළ වෙන්නේ. වේදනාවට හේතුව වෙන්නේ ස්පර්ශය. දැන් කබලින්කාර ආහාරයේදී ඕජට්ඨමක රූපයට හේතුව වෙන්නේ කබලින්කාර ආහාර. වේදනාවට හේතුව වෙන්නේ ස්පර්ශය. ඒ නිසා වේදනා නැමැති ප්‍රතිඵලය ගෙන දෙන හේයින් ස්පර්ශයට කියනවා ආහාරය ඒක ආහාරයක්. ස්පර්ශය කියනකොට දැන් අපේ ශරීරයේ කය අරව මේවා ගෑවෙනවා. අපි අතින් යම් යම් දේවල් අල්ලනවා. එතකොට අපට දැනෙනවා. ඒකටත් සාමාන්‍යයෙන් ස්පර්ශය කියලා කියනවා. නමුත් ඒකට කියන්නේ පොට්ටම්බ රූපය කියලා. එක පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු රූප වලින් හැදිච්ච එකක් ඒක පොට්ටම්බ රූපේ. මේ පස්ස කියලා කියන්නේ ඒ වගේ මේ අටපත ගෑවෙන ඝන එකක් නෙවෙයි. මේ අරමුණු ස්පර්ශ වීම. මේක සියුම් එක. දැන් ඇස් වලට රූපය ස්පර්ශ වෙනවා. දැන් රූප සෙවණැලි ඇසේ කාචේ වැටෙනවා. එතකොට අර බිත්තියකට ඉරුවෙලිය වැටෙන්න වාගේ මේ අරමුණු වල ස්පර්ශයක් තියෙනවා. අන්නේ වගේ ලැබෙන සියුම් ස්පර්ශයට තමයි මේ පස්ස කියලා කියන්නේ. එහෙම නැතුව මේ අපේ ඇඟේ පොතේ ගෑවෙන සදට දැනෙන එව්වනේ. බොහෝම සියුම් ස්පර්ශයක්. ඒ පස්ස නැමැති ආහාර. ඒකෙන් මොනවද ගෙන දෙන්නේ? වේදනාව තමයි ඒකේ ප්‍රතිඵල. දෙවෙනි හා ආහාරයේ ස්පර්ශය. මනෝ සංචේතන තතිය. මනෝ සංචේතන කියන්නේ මෙතන කුසල කුසල කර්මවල. තුන්වෙනි ආහාරයේ මනෝ සංචේතන. ඒකත් ආහාරයක්. මේ මනෝ සංචේතන නැමැති ආහාරයෙන් ගෙන දෙන ප්‍රතිඵලය මොකද්ද යම් යම් තැම්වල ප්‍රතිසන්දිය ලබා සසර ඉපදී ඒක කෙරෙන්නේ මනෝ සංචේතනා කියන ආහාරය. ඒක ආහාරයක් උනේ ඒකයි. මුලින්ම කිව්වනේ යම් ප්‍රතිඵලයක් ලබා දෙනම නම් ඵලයක් ලබලා දෙනම නම් ඒකට ආහාරය කියන්න මේ මනෝ සංචේතනා කියන කුසල කුසලයන් ආහාරයක් වෙන්නේ යම් යම් තැන්වල ප්‍රතිසන්දිය ලබා දීම කියන ප්‍රතිඵලයක් එකෙන් ගෙන්වෙනවා. ඒ නිසා ඒකත් ආහාරය. හතරවෙනි එක විඥානං චතුත්ථ. විඥානාහාරය. විඥානය කියන්නේ හිත, මනස කියන තේරමයි ඒ විඥාණයෙන් ලබලා දෙන ප්‍රතිඵලය මොකක්ද? විඥාණය නිසා නාම රූප පහළ වෙනවා. එතකොට විඥාණය ආහාරය. හේතුවක්. ඒ විඥාණය නැමැති හේතුව නිසා නාම රූප පහළ කරලා තියෙනවා. ආහාරය කියන්නේ හේතුවක් කියන තේරුම තමයි. දැන් කබලින්කාර ආහාරය නැමැති හේතුව නිසා ඕජාඨමක රූපය කියන එක ගෙන දෙයි. ඊළඟට ස්පර්ශය නැමැති හේතුව නිසා සැප දුක් උපේක්ෂා කියන වේදනා නැමැති ප්‍රතිඵලය ගෙන දෙයි. මනෝ සංචේතන නැමැති හේතුව නිසා යම් යම් ಜಾතිවල ප්‍රතිසන්දියක් ගෙන දෙයි. විඥානීය නැමැති හේතුව නිසා නාම රූප ධර්මයන් පහළ මෙන්න මේ විදිහටයි මේ ආහාර හතරක් පිළිබඳව කෙටි විස්තර. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ සත්වයන්ගේ පැවැත්ම පිණිස හේතු වන ආහාර හතරක් තියෙනවා මොනවාද ආහාර හතර කබලින්කාර ආහාරය හස්සාහාරය, මනෝ සංචේතනාහාරය, විඥානාහාරය කියන මේ හතර. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්ඛවේ කබලේකාරෝ ආහාරෝ දට්ඨම් මහණෙනි මේ කබලෙන්කාරා ආහාරය කෙසේනම් දත යුතුද බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් වදාරනවා සේයතාපි භික්ඛමේ දේ ජයම්පතිකා පරිත්තං සම්බලං ආදාය කන්තාර මග්ගං ප්‍රතිපද්දී ඒ උපමාව මෙහෙමයි සැකෙවින් ගන්නකොට එක අඹුසමේ යුවලක් තම දරුවත් එක්ක මේ තුන් දෙනා දැන් යනවා දීර්ඝ ගමනක් මේ කාන්තාරයකින් එතර වෙන්නයි යන්නේ මේ අය මාර්ගෝපකරණ ගෙනියන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් අරගන්න ඒ මාර්ගෝපරණ මාර්ගෝපකරණත් අරගෙන ඒ කන බොන දේවල් වතුර මේවා අරගෙන අම්මයි තාත්තයි දරුවයි තුන්දෙනා යනවා මේ ගමන කාන්තාරයකින් එතර. ඉතින් මේ තුන්දෙනා යනකොට මේ කාන්තාරයේ මැද ටිකක් පහු වෙනකොටම තමන්ගේ නිත්‍ය කනබන දේවලුත් වතුර ආදියත් ඔක්කොම ඉවර වුණා. දැන් මේ තුන් දෙනාට හරිම ප්‍රශ්නයක් ගැටලුවක් ජීවිතේ පිළිබඳව ගැටලුවක්. වතුරක් නැහැ කනබන දේවලුත් නැහැ. ඉතින් මේ අම්මයි තාත්තයි කතා කළා දැන් අපි මොකද කරන්නේ? තව මේ කාන්තාරේ භාගයක් විතර අපිට ඈතර වෙන්න තියෙනවා. අපිට ආහාර පානක් නැහැ වතුරක් නැහැ. ඉතින් ස්වාමියා කතා කරලා කිව්වා ජෙදරක වගකය යුත්තා ස්වාමී. ඒ නිසා මම මේ වගකීම බාර ගන්නට ඕන. ඉතින් මාව මරලා මගේ මස්පා ළමේ ඔයයි දරුවයි මේ කාන්තාරයෙන් එතර වෙන්න කියලා කිව්වා. එතකොට භාර්යාව කියනවා ස්වාමියෙක් නැතුව මේ ගෙදරක් පවත්වා ගන්න බෑ කොහොමද? ඒ නිසා මාව මරලා මස් කාලා ඔයයි පුතයි මේ කාන්තාරයෙන් එතර වෙන්න කියලා කිව්වා. එතකොට ස්වාමියා කිව්වා මව නැතුව දරුවෙක් හදන්න බෑ. මෙහෙම දෙන්න කතා වෙලා ඊළඟට ආයි කතා කරගත්තා අපිට පස්සේ දරුවෙක් හදාගන්නට පුළුවන්. ඒ නිසා මේ දරුවා මරලා මස් කාලා අපි යන්තම් මේ කාන්තාරයෙන් එතෙර යමු කියලා. කැමැත්තකින් නෙමෙයි. ඉතින් මේ ස්වාමියායි භාර්යාවයි දෙන්නම එක්තරා නිගමනයකට බැසගත්තා මේ දරුවගේ මස් කාලා අපි දෙන්න මේ කාන්තාරයෙන් එතර වෙමු එතකොට අපිට පසුව දරුවෙක් හෝ හදා ගන්නට පුළුවන් දැන් දරුවා මරා ගන්නට බෑ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෙක් මරන්න බෑනේ. ඉතින් ස්වාමියාට කිව්වා දරුවා මරන්න කියලා. ඉතින් ස්වාමියා ළඟට යව්වා පුතේ ඵලයන් තාත්තා ළඟට කියලා. ගියාම ස්වාමියා කියනවා මේ දරුවා මේ ලොකු මහත් කරගන්නට මං වෙන්දවද කෙලවරක් නෑ. ඒ නිසා මට නම් බෑකුවා මේ දරුවා මරන්න. ඊළඟට ස්වාමියා ඵලයන් පුතේ අම්මා ළඟට කියලා අම්මා ළඟට යව්වා අම්මට කිව්වා දරුවා මරන්න. අම්මා කිව්වා මේ දරුවා මා දසමසක් කුස තියාගෙන ඉඳලා අප්‍රමාණ වද විඳලා තමයි මේ තරම් ලොකම හත් කරගත්තේ. මට නම් බෑකුවා මේ දරුවා මරන්න. ඊළඟට භාර්යාව මොකද කළේ ආයේ තාත්තා ළඟට ස්වාමියා ළඟට යන්නේ. ඵලයන් පුත්තේ තාත්තා ළඟට කියලා. මෙහෙම ඉතින් කාන්තාරේ අම්මා ළඟටයි තාත්තා ළඟටයි යවනකොට ආහාර පානක් නැහැ මේ දරුවා නිකම්ම මරණයටපත් වෙනවා අම්මා තාත්තා ළඟට ගිහිල්ලාම මරණයටපත් වෙනවා දැන් දෙන්න එක්ක අනේ අපේ ආදරණීය පුතා කියලා අඬලා වැළපිලා අපි අත් ගහගෙන අඬනවා වැළපෙනවා බිම හැපි හැපි දෙන්න එක්ක අඬනවා වැළපෙනවා. නමුත් දැන් දරුවා මැරිලා. දැන් දෙන්න එක්ක කතා කළා අපි දැන් මේ අඬල වැළපීමෙන් තේරුමක් නැහැ. දරුවා මැරිලා ඉන්නේ දැන්. ඉතින් මේ දරුවාගෙන් මස් ටිකක් කාලා අපි දෙන්න මේ කාන්තාරයෙන් එතර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අම්මයි තාත්තයි දෙන්න දරුවා පිළිබඳව අඬලා වැළපිලා පොළවේ අත් ගහගෙන පපිය අත් ගහගෙන අඬලා මරුණට පස්සේ මේ කාන්තාරයේ ඊතරකින් ඊතර වීම සඳහා ඒ දරුවාගේ මස් ටිකක් කඩාගෙන කෑවා මේ අම්මයි තාත්තයි. නමුත් ඒ අය මේ අනේ පුතාගෙමත් නැවතත් කන්න ලැබේවා කියලා එහෙම හිතවිල්ලක් හිතුවෙත් නෑ. හිතානිද්දට තියාගන්න ඕනෑ කියලා එහෙම කල්පනාවක් ඇති කරගත්තෙත් නෑ. මේක ඊ타මත්ම පිළිකුලයි. මනුෂ්‍ය මාංශ නිසා එකාතකින් පිළිකුලයි. ඒ වගේම අමු මස් නිසා ඒත් පිළිකුලයි. තමන්ගේ දරුවාගේ මස් නිසා පිළිකුලයි. නොඑක ආකාරයෙන් මේ මාංශ ටික පිළිකුලයි. එහෙම පිළිකුලක් තිබෙද්දී සමදයාබර දරුවාගේ මස් ටිකක් කාලා මේ අම්මයි තාත්තයි තුරු කාන්තාරේ ඉතිරි ටික එගඩුවේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙන්න මේ විදිහටයි මේ ආහාර පාන දාණය පරිහර කරගෙන කරන්න මේ සංසාරයේ නැමැති කාන්තාරයෙන් එතර වීම ඒ ගැන ආස්වාදයෙන් ආශාවෙන් නෙමෙයි මේ මහානදම් පුරා ගැනීම සඳහා බඩගින්න නැති කර ගැනීම සඳහා ජීවිතේ පවත්වා ගැනීම සඳහා මේ කඩානේට තෙල් දමන්න වාගේ තුවාල වලට බෙහෙත් දමන්න වාගේ මේ විදිහට තමයි මේ ආහාර පාන පරිභෝග කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා මේ අම්මයි තාත්තයි දෙන්න අර දරුවා ගැන අඬලා වැළපිලා පොළොවේ හැපි හැපි අඬලා වැළපිලා අන්තිමට කරන්න දෙයක් නෑ දරුවාගේ මස් ටිකක් කාලා මේ දෙන්න කාන්තාරයෙන් එතර අඬාඬා වැළපි වැළපි අනේ අපේ ආදරණීය දරුවා කිය කියා අඬාඬා තමයි මේ දෙන්න කිව්වේ. මේ දෙන්නයි මනුෂ්‍ය මාංශ කනකොට කිසිසේත් ඒ ගැන ආස්වාදයක් ආශාවක් මේ ශරීරේ වඩා ගන්න ඕන ලස්සන කර ගන්න ඕන මේක හෙට අනිද්දාටත් තියාගන්න මොනම කල්පනාවක්වත් නැහැ. මේ කාන්තාරයේ ඉතුරු ටික ගෙවා ගැනීම සඳහා තමයි මේක පරිභෝග කරේ. මහණෙනි ඒ වගේ මේ සංසාර නැමැති කාන්තාරයෙන් එතර වීම සඳහා තමයි මේ සිව්පසේ පරිභෝග කරන්න ඕන විශේෂයෙන් ආහාරය දානේ පරිභෝග කරන්න ඕන කියලා මේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළා. මේ උපමාවෙන් ඕන කෙනෙකුට කොහොමද ඒක පරිභෝග කරන්නට ඕන කියලා තේරුම් ගන්නට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කබලින්කාරේ භික්ඛවේ ආහාරේ පරිඤ්ඤාතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝ මහණෙනි මේ කබලින්කාර ආහාරය පිරිසිඳ දැනගත්තහම පංචකාම ගුණික රාගය පරිඤ්ඤාත කලා පිරිසිඳ දැනගත්ත බෙන පංචකාම ගුණිකේ රාගේ පරිඤ්ඤාතේ ඒ පංචකාම ගුණික රාගය පරිඥාත කළාම පිරිසිඳ දැනගත්තාම නත්‍යතං සංයෝජනං යේන සංයෝජනේන සංයුක්තෝ අරිය ශාවකෝ පුනීමං ලෝකං ආගච්ඡති යම් සංයෝජනයක් නිසා ආර්ය ශ්‍රාවකයා නැවත මේ කාම ලෝකයට එනවනම් ඒ බඳු සංයෝජනයක් ඉතිරි වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ කබලින්කාර ආහාරය පරිඥාත කළා. එයින් අදහස් කරන්නේ මොකද? නැවත මේ ලෝකයට එන්නේ නැහැ කියන්නේ අනාගාමි බවට පත් වෙනවා කියන එක. මේ කබලින්කාර ආහාරය පිළිබඳව තිබෙන පංචකාම ගුණික රාගය පරිඤ්ඤාත කළාම අනාගාමි බවට පත් වෙන්නට නැවත මේ ලෝකයට එන්නේ නැහැ කියලා දේශනා කළේ අනාගාමි වීම තෙක් මේ කබලින්කාර ආහාරය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව කළා ඥාත පරිඥා, තේරණ පරිඥා, පහාන පරිඥා කියලා පරිඥා තුනක් තියෙනවා. ඥාත පරිඥා කියන්නේ යමක ඒ ඒ දේවල් වල තියෙන පුද්ගලික ලක්ෂණ අවබෝධ කර ගැනීම. දැන් ආහාර පාන ගන්නකොට જીවහා ద్వාරයේ තමයි මේ ආහාර හැපෙන්නේ. ඒ જીවහා දිව කියලා කියන්නේ මේක රූපස්කන්ධ. ඊළඟට දිවේ හැපෙන්නේ අර කලින් කියන ලද ඕජට්ඨමක රූපේ කියලා. මේ ටික ඔක්කොම රූපස්කන්ධ. කැඩෙන බින්දෙන අරතයෙන් රූපස්කන්ධ. ඊළඟට මේ ආහාර රසය දැනගන්නේ සිතෙන්. හිත අරමුණු දැනගැනීම වශයෙන් චිත්ත විඥානය කියලා කියනවා. ඉතින් මේ විදිහට එතන නාම රූප ධර්මයන් තමයි පවතින්නේ. අන්නේ විදිහට හඳුනා ගැනීම කියනවාට කියනවා ඥාත පරිඥා ඊළඟට මේ කියන ලද නාම රූප ධර්ම අනිත්‍යයි. අනිත්‍ය ආදී වශයෙන් වටහා ගැනීමට කියනවා තීරණ පරිඥාන. අනිත්‍යාදි වශයෙන් තීරණය කරගන්න. ඊළඟට තවදුරටත් භාවනා මානසිකාරය පැවැත්වීමෙන් ඒ පිළිබඳව තිබෙන ආශාව, චන්දරාගය, තණ්හාව දුරු කිරීමකට කියනවා පහාන පරිඥාන. මේ විදිහට පරිඥාත කරනවා කියන්නේ ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන මේවා. මේ තුනම මෙතන අදහස් කරනවා. ඊළඟට මේ කබලින්කාර ආහාරය පිළිබඳව තව විස්තරයක් අටුවාවේ සඳහන් මුලින්ම ඒක පරිඥාකය මේ ඒක පරිඥා කියලා කියන්නේ මේ ආහාරය දිවහා ద్వාරයේ තමයි වදින්නේ හැපෙන්නේ. ඒ හැපුණහම ඒ පිළිබඳව ඇති වෙනව තණ්හාම ආශාව. ජීවහා ద్వාරයේ පිළිබඳව මේ ආහාරය නිසා තණ්හාව පහළ වෙන බව දැනගන්නවා තේරුම් ගන්න. ඒක රස තණ්හා කියන්නේ ඒකට. එතකොට මේ ජීවහාද්්වාරේ ආහාර නිසා ඇතිවෙන තණ්හාව ආශාව තේරුම් ගත්තනම් එක දොරටුවකදී ඇතිවෙන මේ තණ්හාව තේරුම් ගත්තනම් අනෙක් දොරටු පහ පිළිබඳවත් සංහාම ඒ හැටියටමයි කටයුතු කරන්නේ. මේකට හොඳ උපමාවක් කියනවා. සයමන් සංදියක් කියනවා. ඒ කියන්නේ මේ හන්දිය පාරවල් 6කට බෙදලා යනවා. දැන් අපට දකින්න ලැබෙනවනේ දෙමන් සංදි, තුන්මන් සංදි, සතරමන් සංදි ඔය විදිහට. මේක පාරවල් හයක් තියෙන සයමන්සන මේ පාරවල් හයේම එකම හොරෙක් මං කොල්ලපන්. ඔහු මේ පාරවල් හයේම සැරිසරන. මේ පාරවල් හයෙන් යම්කිසි පාරක කවුරු හරි යනවා නම් මේ සොරා ඇවිල්ලා හිටන් ඒ පුජ්‍යලයාගේ අතේ මිතේ තියෙන දේ කඩා බිඳගෙන මං කොල්ල ගන්නවා. තවත් පාරකින් යනවනම් එතෙන්ට යනවා. ගිහිල්ලා ඒ පුජ්‍යලයා සතු දේවල් කඩා බිඳගෙන හොරකම් කරගන්නවා මං කොල්ල. මේ විදියට මේ සොරා පාරමල් හයේම මං කොල්ලකම්. එතකොට යම්කිසි විදියකින් මේ සොරා අල්ලා ගන්නවා එක මාර්ගයකදී එක පාරකදී. එක පාරකදී අල්ලුවාම තව පාරවල් පහක් තියෙනමනේ. එක පාරකදී මේ සොරා අල්ලා ගත්තාම අනෙක් පාරවල් පහම නිර්භය වුණාද? මොකද මේ පාරවල් හයේම මංකොල්ලකාව එකම හොරෙක්. ඒ හොරා අල්ලගත්තාම ඉතිරි පාරවල් පහත් නිර්භය වුණා බෙර. ඒ වගේ අස්කන්නාසාදී මේ දොරටු හයේම ක්‍රියා කරන්නේ එකම තණ්හා. ඉතින් එක් දොරටුවකදී තණ්හාව පිළිබඳව අවබෝධය ලබා ගත්තා නම් තණ්හාව ප්‍රහාණය කළා නම් අනෙක් දොරට පහෙත් ප්‍රහාණය කළා බෑ. ඒකයි මේ උපමාව. මේ ජීවහා ద్వාරය කියන එකේ ඇතිවෙන තණ්හාව ප්‍රහාණය කළා නම් හොඳට අවබෝධ කරගෙන ප්‍රහාණය කළා නම් චක්කු සෝත ඝාන කාය මන කියන අනෙක් දොරට පහේ ඇති වෙන තණ්හාවත් ප්‍රහාණය කළා. මොකද මේ හයේම තණ්හාව ඇති කරන එකම හිත. එකම හිතක් නිසා තමයි මේ හයේම තණ්හාව ඇති කරන්නේ. ඒ නිසා එක තැනකදී හිතේ ඇති වෙන තණ්හාව ප්‍රහාණය කළා නම් අනෙක් පස්පොලේ තණ්හාව ප්‍රහාණය කළා. ඒක පරිඥා කියන්නේ ඒක තමයි. ඊළඟට සබ්බ පරිඥා කියන. ඒ සබ්බ පරිඥා කියන එක තේරුම් ගන්නට ඕන. ඒ සබ්බ පරිඥා කියලා කියන්නේ දැන් අපි ආහාර වේලක් කෑම වේලක් ගන්නවා කියලා හිතමුකෝ මේ කෑම වේලේ තියෙනවා පංච කාමය. කොහොමද රූප කාමය තියෙන්නේ? ඔය බත්මාන ව්‍යංජන ආදී දේවල් වල වර්ණය තියෙනවා. සමහර විට අලුත් වර්ණ යොදනවා. ඒ වර්ණයේ පිළිබඳව ඇති ආශාව තමයි රූපකාමය. ඊළඟට ශබ්දකාමය. සමහරව කැමති වෙනවා ඔය කොකිස් පපඩම් වැනි කරකර ගාලා හැපෙන ආහාර ගැනීමට. එතන තියෙන්නේ මොකද්ද? ශබ්දකාම. එතකොට මේ ආහාර වේලක රූපකාමයේ තියෙනම ශබ්දකාමයක් තියෙනවා. ඊළඟට ගන්ධකාමය කියන්නේ ගන්ධය තියනවනේ කොහොමත් ආහාර සුවඳ හමනවනේ ඒ ගැන කැමැත්ත ඇති කරගත්තාම ගන්ධකාමය ඊළඟට රසකාමය ආහාරවල රසය තියෙනවනේ පැණි රස ලුණු රස ඇඹුල් රස ආදී වශයෙන් ඒවට ආසාව ඇති කරගත්තාම රසකාමය ඊළඟට පොට්ටම්බකාම. දැන් සමහරු මුරුදු ආහාර වලට කැමති. සමහරු තද ආහාර වලට කැමති. ඒ දෙකම පොට්ටම්බේ තමයි. ඒ තද ආහාර වලට මුරුදු ආහාර වලට කැමති වෙන එක පොට්ටම්බකාම. ඉතින් මේ විදිහට සලකලා බැලුවහම මේ ආහාර වේලක පංචකාමයම තියෙනවා. ඒක තමයි සබ්බ පරිඥා කියලා කියන්නේ. ආහාර වේලක ආදී වශයෙන් පංචකාමයම තියෙන බව තේරුම් ගැනීම. ඔක බෙදලා බලනකොට හේකෝප්පේක වුණත් මේ ඔක්කොම තියෙනවා. ස්ත්‍රියකගේ තියෙනවා මේ පංචකාමය. පුරුෂයෙකුගේ තියෙනවා පංචකාමය. අඳින පොළොන් වස්ත්‍රවල තියෙනවා පංචකාමය. මේ හැම එකම තියෙනවා. ඒක තමයි මේ සබ්බ පරිඥා කියන්නේ. පංචකාමයේම තියෙන බව තේරුම් ගැනීම. ඊළඟට මූල පරිඥා කියනවා. මේ පංචකාමයට මුල තමයි මේ කබලින්කාර ආහාරය කියන්නේ. ආහාර ගන්න ගන්න ඒ ඔද වැඩෙන්න වැඩෙන්න පංචකාමයට නැමෙන. ආහාරය අඩු වෙන්න අඩු වෙන්න පංචකාමයේ පිළිබඳව අදහස් කල්පනාවල් අඩු දැන් නිදසුණක් වශයෙන් ඕනම කෙනෙකුට උණක් හෙම්බිරිස්සාවක් හැදිලා තුන් හතර වේලක් ආහාර නැතුව ඉන්නකොට මේ පංචකාමයන් ගැන ආශාවක් වෙන්නේ නැහැ. එතකොට ඒකට මුල වෙන්නේ මොකද? ආහාරය. මූල පරිඥා කියන්නේ ඒකයි. ආහාරය වැඩි වෙන්න වැඩි වෙන්න පංචකාමයක් වැඩි වෙනවා. ආහාරය අඩු වෙන්න අඩු වෙන්න පංචකාමයක් අඩු වෙනවා. අටුවාවේ කියනවා මේ අර බැමිණිටියා සාය තියෙන කාලේ මේ අපේ රටේ දරුවන් උපදින බොහෝම අඩුයිලු. මොකද ආහාර පාන නැතිකම නිසා මේ පංචකාමය යටපත් වෙලා ඒ බාය ඉවර වුණාට පස්සේ බොහෝ දරුවන් ඇති වෙන්න පටන් ගත්තා කියලා. මොකද මේ පංචකාමයට මේ ආහාරය කියන එක ප්‍රධාන එකක් ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කබලින්කාර ආහාරය පිළිබඳව විස්තරේ දේශනා කළා. මේ ගැන තව බොහෝ විස්තර තියෙනවා ඒවා මේ සුළු කාලයකින් කරන්නට බෑ. මෙතෙක් මේ බුදුරජාණන් වහන්සේ අනාගාමි වීම තෙක් කබලින්කාරාහාරය මුල් කරගෙන ධර්මයේ දේශනා අනාගාමී වුණාන් පස්සේ ඉතින් ආයි අහන්න දෙයක් නැහනේ නැවත මේ කාම ලෝකයට එන්නේ නැහැ කියලා වදාලානේ යේන සංයෝජනේන සංයුක්තෝ අරිය ශාවකෝ පුනයිමං ලෝකං ආගච්ඡති යම් සංයෝජනයකින් යුක්තෝ ආර්ය ශ්‍රාවකයා නැවත මේ කාම ලෝකයට පැමිණෙනවා නම් කබලින්කාර ආහාරය පිළිබඳව අවබෝධ කරගෙන ප්‍රහාණය කළාම එහෙම නැවත පැමිණෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට අනාගාමි භවතෙක් මේ කබලින්කාර ආහාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඉතිරි ආහාර තුන ගැනත් කාල වේලාවේ හැටියට කෙටියෙන් කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්කවේ පස්සාහාරෝ දත්තම් දැන් ස්පර්ශය කියන එක ආහාරයක් ඇටියට වදාලානේ ඒක කෙසේ දත යුතුද? සේයතාපි භික්කවේ නිච්ඡම්මා ගාණි මේ උපමාව මෙහෙමයි. හැම නැති දෙනක් යම් ගසක් ළඟට යනවද? යම් බිත්තියක් ළඟට යනවද? ඇය කොහාට ගියත් ශරීරයේ හැම නැති නිසා මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සතුන්ගෙන් මහා වද වේදනාවක් විඳිනවා යදෙන. අන්න ඒ වගේ මේ ස්පර්ශාහාරය දැනගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ස්පර්ශය කියලා කිව්වේ අර බොහෝ තැන්වල දේශනා කරලා තියෙන චක්කුංච පටිච්ච රූපේත උප්පජ්ජති චක්කු විඥානං තින්නම් පස්සති සංගති පස්සෝ කියලා. ওই දේශනාව හැමතැනම තියෙනවානේ. අසත් රූපයත් නිසා චක්කු විඥානය කියන එක පහළ වෙනවා. මේක ඒකාබද්ධ කරන්නේ ස්පර්ශය. එතකොට මේ අපේ ඇඟේ හැපෙන දෙයක් වගේ නෙමෙයි. අර අරමුණ සියුම් වශයෙන් ස්පර්ශ කරනවා. විත්‍යයකට ඉරේලිය වටුණා මේක ස්පර්ශ වෙන්නමාගේ ඉතා සියුම් වශයෙන් වෙන ස්පර්ශය තමයි මේ පස්ස කියලා කියන්නේ. අපේ ශරීරයේ හැපෙනේවට කියන්නේ පොට්ටබ්බ කියලා මේ දෙකේ ලොකු පරතරයක්. පොට්ටබ්බ රූපය කියන එක ඒක රූපය කියන එක ඇති වෙන්නේ පඨවි තේජෝ වායෝ කියන මේ තුන ඇතිවීමෙන් ධාතුත්වය කියලා කියන්නේ. මේක ඊටාන සියුම් එකක් මේ මේ ස්පර්ශය කියන්නේ. මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගැටෙන අරමුණු පිළිබඳව මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ මේ ස්පර්ශය නිසා තමයි අරමුණු ස්පර්ශ කරනවා. අර ටෝච් එකක් ගහලා බලන්න වාගේ මේක ස්පර්ශ කරගන්න. එතකොට මේ ස්පර්ශය ශරීරේ හැමනති දෙනක් වගේ කියලා උපමාවට බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දෙන කොහාට ගියත් වද විඳිනවා. බිත්තියක් ළඟට ගියත් ගහක් ළඟට ගියත් දිය කඩਿੱත්තක් ළඟට ගියත් කොහාට ගියත් හැම නැති නිසා ඒ දෙනට මහ පුදුමාකාර වද වේදනාවක් තමයි ලැබෙන්නේ. ඒ වගේ මේ යෝගාවචරය භික්ෂුව මේ ස්පර්ශ ආහාරය මුල් වීමෙන් ඇතිවෙන කෙලස් කන්දරා ස්පර්ශය නැතිනම් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ස්පර්ශ නැමැති ආහාරය මුල් වීමෙන් කෙලස් කන්දරාවක් ඇති වෙනවා. මෙතන ආහාරය කියේ ඵලයක් ලබා දෙන නිසා ආහාරය කියලානේ. එතකොට ස්පර්ශයෙන් ලබා දෙන ඵලය තමයි වේදනාව. වින්දනය. ඒ වින්දනයේ නිසා කෙලස් ජාලාවක් ඇති වෙනවා. අර දෙන කොහාට ගියත් බය වෙනම ඇයට ලැබෙන මේ මහා දුක පිළිබඳ ඒ වගේම යෝගාමච්චරයා මේ අරමුණු ස්පර්ශය නිසා ඇතිවෙන මහා කෙලස් කන්දරාව ගැන බය ඇති වෙනවා. මැස්ස මදුරාදී සත්වෝ ඒ දෙනම කාදමනවා දෙනට මහ විශාල දුකක්. ඒ වගේ මේ යෝගාවචරයාම කෙලස් නැමැති ප්‍රාණීන් තමයි කන්නේ. ඒකට බය දකිමින් කාම රූප අරූප කියන මේ ලෝකත්‍රය පිළිබඳවම අපේක්ෂාම අත්හැර දාන යෝගාවචර. මොකද ස්පර්ශාහාරය මුල් වෙලා ඇති වෙන මේ කෙලෙස් කන්දරාව දැනගෙන තේරුම් අරගෙන ඒ කෙලෙස් වලට බය වෙලා හිටන් කාම රූප අරූප කියන ලෝකත්‍රය පිළිබඳවම අපේක්ෂාම අත්හරිනා මේ යෝගාවචරය. මේ ස්පර්ශයේ පිළිබඳව භාවනා මානසිකාරයේ පැවැත්වීම නිසා. කොට බුදුරජාණන් වහන්සේ වදාරනවා පස්සේ භික්කවේ ආහාරේ පරිඤ්ඤාති. මහණෙනි මේ ස්පර්ශ නැමැති ආහාරය පිරිසිඳ දැනගත්තා. කලින් කිව්ව ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා ඒ කියා දීපු හැටියට මේ පිළිබඳව මනාකොට පිරිසිඳ දැනගත්තාම පරිඥාත කළා. තිස්සෝ වේදනා පරිඥාතා හොත්. සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියන සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ වේදනාවන් හොඳට පිළිසිඳ දැනගත්තා. මේ ස්පර්ශය නැමැති ආහාරයම නන්නම් ස්පර්ශය පිළිබඳව හොඳින් වටහා ගත්තාම සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා තුනම අවබෝධ කළා වෙනවා පිරිසිදු දැනගත්තා. සීසු වේදනාසු පරිඤ්ඤාතාසු අරිය සාමකස්ස නත්ති කෙන්ති උත්තරින් කරණීයන්ති වදා මානෙනි මේ සැප දුක් උපේක්ෂා කියන වේදනාවන් හොඳට පිරිසිඳ දැනගත්තාම ඥාත පරිඤ්ඤා තීරණ පරිඤ්ඤා පහාන පරිඤ්ඤා වශයෙන් දැනගෙන ඒ පිළිබඳව තිබෙන චන්දරාගය දුරු කළා. ආයුත් මේ ආර්ය ශ්‍රාවකයට මත්ෙහි කල යුතු දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ රහත් බව දක්වා යනවා කියන එක තමයි. ඉතින් මේ ස්පර්ශය ගැන සලකා බලනකොට මේ ස්පර්ශය සංස්කාර ස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ සමග යෙදුන වේදනාව වේදනා ස්කන්ධය. සංඥාව සංඥා ස්කන්ධය. චිත විඤ්ඤාණ විඤ්ඤාණ ස්කන්ධය. ඊළඟට වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියන මේවට අරමුණු වෙන ඒවනේ ලැබෙන අරමුණු ඒ රූපස්කන්ධය. එතකොට මෙතන නාම රූප වශයෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒ නාම රූප වශයෙන් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන ගත්තාම ඥාත පරිඥාව ඒක අනිත්‍ය ආදී වශයෙන් සලකනකොට තීරණ පරිඥාව ලැබෙනවා. අනුපස්සනා වශයෙන් තවත් කට්ටියත කරනකොට චීරණ පරිඥාව ලැබෙනවා. ඊළඟට ඒ පිළිබඳව සංහාව ආශාව ප්‍රහාණය කළාම පහාන පරිඥාව ලැබෙනවා. ඉතින් මේ විදිහට ස්පර්ශය මුල් කරගෙන රහත් බව දක්වා මේ දෙවෙනි ස්පර්ශ ආහාරය හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය දේශනා කරවතා. ඊළඟට තුන්වෙනි එක කතන්ත භික්කමේ මනෝ සංචේතනා ආහාරෝ ඩට්ඨං මහණෙනි මනෝ සංචේතනා ආහාරය කෙසේනම් දත යුතුද එතනත් බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාරන මහා ගිනි අඟුරු වලක් තියෙනවා. මේ ගිනි අඟුරු වලට පුරුෂයෙක් අදගෙන යනවා දෙන්නෙක් එක දෙපැත්තෙන් අල්ලාගෙන මේ ගිනි අඟුරු වලට යම් පුරුෂයෙක්ව අදගෙන ගිහින් මේ ගිනි අඟුරු වලට දානවා. මේක තමයි උපමාව. මේ ගිනි අඟුරු වල වගේ තමයි කාම රූප අරූප කියන මේ ලෝක තුනේ අර පුරුෂයා මගේ තමයි මේ සසර සැරිසරන අන්ධබාල ප්‍රසග්ජන. ඒ දෙන්නේ දෙපැත්තෙන් අල්ලගත්තා වාගේ තමයි කුසල අකුසල කර්මය. ඒ දෙන්න දෙපැත්තෙන් අල්ලගෙන පුරුෂයාව ගිනි අඟුරු වලට අද දමන කාලේ වාගේ තමයි ප්‍රත්‍යඥයා කර්ම රැස් කරන අවස්ථාව කාලේ. ඊළඟට ඒ ගිනි අඟුරු වලට වැටීම නිසා මහා දුක්ඛ ස්කන්ධයක් ඇති වෙනම ඒක තමයි කුසල කුසල කර්මයන් නිසා මේ භවයේ සැරිසරමින් මේ ප්‍රත්‍යඥයාට ලැබෙන මහා දුක්ඛ ස්කන්ධය මේ විදිහට මේ කුසල කුසල කර්මයන් තමයි මනෝ සංචේතන ආහාරය කියන්නේ ඒක ගිනි අඟුරු වලකට බුදුරජාණන් වහන්සේ උපමා කළා. ගිනි අඟුරු වලින් මහා දුකක් ලැබෙන්න වාගේ මේ කුසල කුසලයන් නිසා තනින් තන ඉපදලා හිටන් අනන්ත අප්‍රමාණ සසර දුක් විඳින්නට සිදු වෙනවා කියන එක තමයි එයින් අදහස් කරන්නේ. ඊළඟට මේ හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්කවේ විඥානාහාරෝ දට්ඨබුදං මේ විඥාණය නැමැති ආහාරයේ මහණෙනි කෙසේ දත යුතුද ඒකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා මොකද්ද උපමාව එක්තරා රජෙක් ළඟට ගෙන එනවා දරුණු හොරෙක් ඊළඟට මේ රජු නියම කරනවා මේ හොරාට තියුණු හෙල්ලකින් උදේට සිය පාරක් අනින්න දවල්ට සිය පාරක් කනින්න හවසට සිය පාරක් කනින්න ඉතින් මේ ඒව මේව කවාහම් බික්කවේ විඥානාහාරෝ දට්ටක් අන්න ඒ වගේ විඥානාහාරය දැනගන්නට ඕන දැන් මේ සොරාට උදේට හෙල්ලකින් සිය වරක් කනිනම දවල්ට හෙල්ලකින් සියවරක් කනිනවා. හවසට සෙල්ලකින් සියවරක් කනිනවා. තනම් චේතරම් දුක් වේදනාවක් මේ සොරාට ගෙන දෙනවා. අන්න ඒ වගේ විඥානාහාරයේ පිළිබඳව තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ උපමාවේ මේ රජ්ජුරුව වගේ තමයි කර්මය කියන්නේ. රජ්ජුරුව අර යම් යම් දේ නියම කරන්න වාගේ කර්මයෙන් තමයි ඔක්කොම නියම කරන්නේ බෙදන්නේ කියන්නේ ඔක්කොම කර්මයෙන්. මේ වරද කරන රජ්ජුරුවන්ට අහු වුණ කුජලයා වාගේ තමයි මේ සසර සැරිසරන අන්ධබාල ප්‍රත්‍යක්ෂය. ඊළඟට අර හොරාට උදේට 100යි දවල්ට 100යි රාත්‍රියට 100යි කියලා 100 බැගි සතකින් හෙල්ලකින් අනින්න කියලා නියම කළානේ අන්න ඒ වගේ තමයි මේ ප්‍රතිසන්දි විඥානය ඊළඟට රජ්ජුරුවෝ මේ හොරාටය සතකින් 300 වාරයක් උදේ දවල් තුනේදී 300 වාරක් අනින්න කියලා නියම කළ කාලයේ වගේ තමයි මේ කර්මය නැමැති රජු මේ සසර ගමනේ යන සත්‍යයා ප්‍රසග්ජනයා අරගෙන ප්‍රතිසන්දියක් ලබලා ඒ කාලේ වගේ තමයි ඉතින් මේ විදිහට මේ ප්‍රතිසම්පියක් ලබලා දුන්නාම කොච්චර දුක්ඛ ඇති වෙනවද කියලා කියන්න බෑනේ. අර ස්වරාට උදේට 100යි, දවල්ට 100යි, රාත්‍රියට 100යි කියලා 300 වාරයක් සැතකින් හෙල්ලකින් අනින්න. එතකොට මොන දුකක් ඇති වෙනවද? ඉතින් මේ උපමාවට අර රජ්ජුරෝ වගේ තමයි කර්ම. ඒ පුරුෂයා වගේ තමයි මේ ප්‍රසංජන. ඒ 300 වාරයක් අනිනේක වගේ තමයි විඥානය ප්‍රතිසන්දි විඥානය. ඒ වගේ මේ මේ පුරුෂයාට දවසට 300 වාරයක් මේ සතෙන් අනින්න කරන නියම කලා වගේ තමයි මේ අන්ධ ප්‍රත්‍යඥය අරගෙන ප්‍රතිසන්දියකට පමුණුවනවා. ඒ ප්‍රතිසන්දියට පැමුණුනහම එතන ඉඳන් කොච්චර දුක් ගැන දෙනවද කියලා කියන්නට අවශ්‍ය නැහැනේ. දැන් මිනිස්සෙක් වුණොත් නම් දුක සැප කලවමේ ලැබෙන. සතර ආපා දුක් වලට වටුනහම ඒක සම්පූර්ණ 100%ක්ම දුක් වලින් තමයි දුකෙන් තමයි ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට විඥානාහාරය දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විඥානේ භික්ඛවේ පරිඤ්ඤාතේ නාම රූපං පරිඤ්ඤාතං හෝති දැන් විඥාණයම තමයි විඥාන ආහාරය කියලා වදාලේ ඒකට ආහාරය කියලා කියන්නේ විඥාණයෙන් නාම රූප ධර්මයන් නිපදවන එක. ආහාරය කියන්නේ ඒකයි. හේතුව කියන තේරුම තමයි. විඥාන නැමැති හේතු. මහණෙනි විඥාණය කියන එක පිරිසිඳ දැනගත්තා. අර කලින් කියලා දුන්නා ඥාත පරිඥා චීරණ පරිඥා පහාන පරිඥා කියන තුන් ආකාරයෙන් ඒ පිළිබඳව දැනගන්න. ඥාත පරිඥා කියන්නේ විඥානයේ ස්වභාවය අරමුණු ගන්න ස්වභාවය තේරුම් ගැනීම. තේරණ පරිඥා කියන්නේ ඒක අනිත්‍ය වශයෙන් සැලකීම. පහාන පරිඥා කියන්නේ විඥානයේ පිළිබඳව තිබෙන චන්දරාගය දුරු කිරීම. මේ විදිහට ඥාත පරිඥා, තේරණ පරිඥා, පහාන පරිඥා කියන මේ පරිඥා වලින් තේරුම් ගන්න. මෙහෙම තේරුම් ගත්තාම නාම රූපේ පරිඥාතේ අරිය සාමකස්ස නත්ති දෙන්ති උත්තරින් කරණීයන්ති වදා. දැන් විඥානාහාරය පිළිබඳව හොඳට පරිඥාත කරලා අවබෝධ කරගත්තාම නාම රූප ධර්මයන් පරිඥාත කළා අවබෝධ කළා බෙන්නේ. එතකොට නාම රූප ධර්මයන් පරිඥාත කරලා අවබෝධ කළාම ආර්ය ශ්‍රාවකයාට තවත් මත්ෙහි කරන්න දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මොකද මේ මත්ෙහි කරන්න දෙයක් නැහැ කියන්නේ මේ රහත් බවට පත් වෙනවා කියන්නේ. මේ විඥානයේ පරිඥාත කරනවා කියන්නේ විඥානය කියන්නේ අරමුණු දැන ගැනීම. ඒක ස්වභාවය ඒකයි. අරමුණු දැන ගැනීම වශයෙන් විඥානයේ තේරුම් ගන්නවා. ඊළඟට මේ විඥානයේ හිත අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න. ඒක තීරණ පරිඥා. අනිත්‍ය වශයෙන් තීරණය කරන. ඊළඟට මේ විඥානය පිළිබඳව තිබෙන්නා වූ චන්දනාගේ තණ්හාව කියන එක ප්‍රහාණය කර ගන්නවා. පහාන පරිඥා. ඒකට මේ විදියට ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන පිළිවෙලට විඥාණය පිළිබඳව පිරිසිඳ දැනගත්තාම නාම රූප ධර්මයන් පිළිසින් දැනගත්ත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට නාම රූප ධර්මයන් පිළිසින් දැනගත්තාම ආර්ය ශ්‍රාවකයාට මත්‍යහි වෙන කරන්න නම් දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට විඥානපත්‍ය නාම රූපං කියලා තියෙනවනේ. විඥානස්මින් හි පරිඤ්ඤාතේ තං පරිඤ්ඤාතමේව හෝති. දැන් විඥානයේ නිසා තමයි නාම රූප පහළ වෙන්නේ. එතකොට විඥානය පිළිබඳව අවබෝධ කරගත්තාම නාම රූප ධර්මයන් අවබෝධ කරගත්ත බැවින් ඉති විඥාන ආහාර වශයෙන් අපි යාව අරහත්තා දේශනා කටිත මේ විඥාන ආහාරය මුල් කරගෙනත් බුදුරජාණන් වහන්සේ රහත් බමතෙක් මේ ප්‍රතිපදාව දේශනා කරා කියලා තමයි ඒ අටුවා පාඨයෙන් විස්තර වෙන්නේ මේ විදිහට කබලින්කාර ආහාරය, පස්සාහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරයේ වශයෙන් මේ සත්‍යංගේ පැවැත්මට හේතු වන ආහාර හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි අද මේ පුත්‍ර මාංශෝපපා සූත්‍රය අරගෙනයි ධර්ම දේශනා කරන්නට යෙදුනේ මේකේ කබලින්කාර ආහාර පස්සාහාර සනෝ සංචේතනාහාර විඥානාහාර කියලා ආහාර හතරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතන මූලදී ප්‍රධානයක උනේ කබලින්කාර ආහාරය තමයි. මේ හැම එකක්ම තම ආහාර කියලා කියන්නේ ප්‍රතිඵලයක් ලබා දෙන නිසා. ඒ ගැන කලින් විස්තර කරලා දුන්න කබලින්කාර ආහාරයෙන් අවජට්ඨමක රූපය කියන එක ඒ ප්‍රතිඵලය ලබලා දෙනවා. ස්පර්ශාර ආහාරයෙන් සැප දුක් උපේක්ෂා කියන වින්දනේ වේදනා නැමැති ප්‍රතිඵලය ලබලා දෙනවා. මනෝ සංචේතනාහාරයෙන් කුසලා කුසලයන් මනෝ සංචේතනා කියන්නේ කුසලා කුසලයන් ඒකෙන් ප්‍රතිසන්දිය ලබලා දෙනවා විඥානය කියන්නේ හිත විඥානාහාරය කියන එකෙන් නාම රූප කියන ප්‍රතිඵල ලබලා දෙනවා ඉතින් මේ හතරෙම බුදුරජාණන් වහන්සේ රහත් බව දක්වාම ධර්මයේ දේශනා කරනවා කබලින්කාර ආහාරය පිළිබඳව අනාගාමිතෙක් අනාගාමි භවතෙක් දේශනා කළා. ඉතින් ඊළඟට රහත් භවත් ඒකටම සම්බන්ධ වෙනවා. අනික් ආහාර තුනේදී මේ රහත් භවතෙක්ම මේ දේශනා විස්තර කළා. ඉතින් මේ හතර ආහාර පිළිබඳව දේශනාව ටිකක් ගැඹුරින් සැලකිය යුතු ධර්මයක් මේ කාල වේලාවේ හැටියට අවස්ථාවේ හැටියට මේ පින්වතුන්ට ඒක විස්තර කරලා දුන්නා. ඉතින් ඒ නිසා මේ ගැන තවදුරටත් මනස මෙහෙවලා තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන. අර මුලින්ම කියා දුන්න කබලින්කාර ආහාරය ගැන නම් බොහෝ දෙනාට තේරෙනවා. පස්සාහාරය, මනෝ සංචේතනාහාරය, විඥානාහාරය කියන මේ තුන ටිකක් ගැඹුරු ගැඹුරින් යුක්තයි. කබලින්කාරාහාරය කියන එක නම් හොඳට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ එකක් තේරුම් අරගෙන කටයුතු කළත් ප්‍රමාණවත් මේ ආහාර හතරදිම බුදුරජාණන් වහන්සේ රහත් බව දක්වා ප්‍රතිපදාම දේශනා ඒ නිසා මේ එකක් තේරුම් අරගෙන කටයුතු කළා. කබලින්කාර ආහාරය පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කළත් මේ මාර්ගයට ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා හැමදෙනා මේ ගැන කල්පනාවට ගන්නට ඕන. දැන් ඉතින් මේ කාලය අවසන් වෙනවා. පැයකටත් වැඩි කාලයක් තුල ධර්ම ශ්‍රවණය කළා. ඊතා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. ඉතින් මේ කියා දුන්න ධර්ම කාරණාවලට අනුව හිතලා තවදුරටත් ධර්මඥානය දිනු කරගන්නත් ඒ වගේම ප්‍රතිපත්ති වශයෙන් මේව කටයුතු කරන්නත් හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. එසේ කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිදු කර ගන්නා ලද සියලු කුසල බලයේ හේතුයෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියන පැතුම තබා